ඒ වගේම චිත්ත විසුද්ධි පිළිබඳවත් යම් ආකාරයක පැහැදිලි කිරීමක් කරා. නමුත් තව දුරටත් අපි මේ ධර්ම දේශනාවත් චිත්ත විසුද්ධිය මූලික කරගෙන දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අනුගමනය කරන්නට අපට පියවර තුනක් තියෙනවා. ඒ පියවර තුනෙන් පළවෙනි පියවර තමයි සීලය. ඒතර සීලයක් නිවැරදිව රකිමින් ආරක්ෂා කරගනිමින් ඒ පිළිවෙතේ පිහිටලා ඉන් අනතුරුව කරන්න තියෙන්නේ සිතේ පාරිශුද්ධභාවය. සිත විසුද්ධියට. සුද්ධ කියනවා පිරිසිදු කරනවට. විසුද්ධි කියනවා හොඳටම පිරිසිදු කරනවට. සිත වඩාත්ම පිරිසිදු කරන්නේ නීවරණ ධර්මයන් සිතෙන් බැහැර වෙච්ච තරමට. පංච නීවරණ ධර්මයන් පිළිබඳව පසුගිය ධර්ම දේශනා තුලත් සිද්ධ කළා. මේ පංච නීවරණ ධර්මයන් කාමාවචර කුසලයක් අවහිර කරනවා. රූපාවචර ධාන අරූපාවචර ධානත් අවහිර කරනවා. මාර්ගඵලත් අවහිර කරනවා. මේ පංච නීවරණ ධර්මයන් තමයි මේ නිවැරදි මඟ වහන්නේ. ඒ වහන්නට කියනවා නීවරණ කියලා. නී කියන්නේ නිවන. ආවරණය කියන්නේ වහනවා. එහෙනම් මේ පංච නීවරණ ධර්මයන් සිතෙන් බැහැර වෙච්ච තරමට චිත්ත ඒකාග්‍රතාවයක්. සිතේ තැන්පත් බවක්. සිතේ කාර්මුණක වැඩි වේලාවක් රඳවා තබා ගැනීමේ හැකියාවක් ඇති කරගන්න පුළුවන්. ඒ සමාධිය, ඒ චිත්ත ඒකාග්‍රතාවය, ඒ සිතේ තැන්පත් බව බිඳින්නේ, කඩන්නේ, විසිරවන්නේ පංච නීවරණ. ඒ පිළිබඳව ඔයත් දන්නවා. පසුගිය දේශනාවල පැහැදිලි කරා. කාමච්ඡන්ද නීවරණය. කාමයට ඇති කැමැත්ත කාමච්ඡන්දයයි. ව්‍යාපාදය තරහා ක්‍රෝධ වෛර සිතුවිලි. මේ කෙටියෙන් පැහැදිලි කරන්නේ මේ පිළිබඳව පසුගිය දේශනාවල පැහැදිලි වෙන නිසා තීන මිද්ද කියලා කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්න සිත උත්සාහවන්ත නැහැ. සිත මහන්සි ගන්නෑ. සිත වෙර වඩන්නේ. සිත උනන්දුනේ. ඒකට කියනවා තීන මිද්ද කියලා. අලසකම, කම්මැලිකම. ඒ අලසකම, කම්මැලිකම කියන්නේ මේ උතුම් වූ ධර්මය ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතයත් එක්ක සම්බන්ධ කරගන්න තියෙන උදාසීන බවට. තීන මිද්දෙක් කියනවා. උද්දච්ච කියලා කියනවා සිත සණයෙන් වික්ෂිප්ත වෙනාට. සණයෙන් වික්ෂිප්ත වෙනවා. විවිධ අරමුණු වලට. ඒකට කියන උද්දච්ච කියලා. කුක්කුච්ච කියන්නේ පසුතැවෙනවා. Tamanට හරියාකාරව යමක් කරගන්න බැරි වුණාම පසුතැවීමක් සිද්ධ වෙනවා. විචිකිච්ඡා කියන්නේ සැකය, අවිශ්වාසය, විමති. බුද්ධ ආදී අටතෙන් සැකය. මෙන්න මේ නීවරණ ධර්මයන් Tamanගේ සිතින් බැහැර කරන්නට අවස්ථා තුනක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. තදාංග වශයෙන් පුළුවන්. මොහතකට අයින් කරන්න පුළුවන්. විස්කම්බන වශයෙන් යම් කාල සීමාවක් නිර්ණය කරගෙන සීමා කරගෙන යම් කාල සීමාවකට පංච නීවරණ අයින් කරන්න පුළුවන්. ඒකට කියනවා විස්කම්බන කියලා. අවශ්‍ය කරන්නේ දෙකම නෙමෙයි. සහ මුලින් අයින් කිරීම. ඒකට කියනවා සමුච්ඡේද කියලා. ඡේදනය කියන්නේ කපා හරිනවා. සමුච්ඡේදන සහ මුලින්ම කපා හරිනවා. අපිට ඒක කරගන්න බැරි වෙච්ච නිසා තමයි අපි අදත් මේ සසරේ ඇවිදින්නේ. පෙර භවයේ හෝ අතීත භවවල ඔය ටික सिद्ध කරගන්න පුළුවන්කම ලැබුණා නම් අද මෙතන වාඩි වෙන්නේ ඔයත්. මමත් එහෙමයි මම බණ කියන්නේ මටත් ඒක බැරි වෙච්ච නිසා තමයි මටත් මේ භවයේ මේ ආකාරයට බණ කියන්න සිද්ධ වෙන්නේ. එහෙමනම් මේ බෞද්ධ දර්ශනය තුළ මේකට නිවැරදි වචනේ බෞද්ධ දර්ශනය බුදුදහම කිව්වත් නිවැරදි මේක ආගමක් නෙමෙයි. එහෙනම් මේ බෞද්ධ දර්ශනය තුළ අපිට මේකේ නිවැරදිව ප්‍රතිඵල ලබා ගන්න බැරි වුණේ ඒක වැහුවේ ওই නීවරණ. එහෙනම් නීවරණ తాවකාලික වශයෙන් අයින් කරන්න තථාගතයන් වහන්සේ කමඨහන් 40ක් දුන්නා. කමඨහන් එහෙම නැත්නම් කර්මස්ථාන. කර්ම කියන්නේ සිතුවිලි වල බලවත් බවට කර්ම කියනවා. ස්ථාන කියන්නේ තැනක්. එතකොට සිල් සිතුවිලි බලවත් කරන්න තැන්. ඒකට කියනවා කමඨහන් හෙවත් කර්මස්ථාන. ඒ සමතයේ තියෙනවා 40ක්. තමන් සංසාරේ පුරුදු කරපු කමඨහනක් කර්මස්ථානයක් ඔය සියලු දෙනා සතුව තියෙනවා. මට ඒක කියන්න බෑ. ඒක දේශනා කරන්න පුළුවන්, ඒක දැනගන්න, දැකගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට. ඒකට විශේෂ ඥානයක් තියෙනවා තථාගතයන් වහන්සේ ළඟ. ඒකට කියනවා ඉන්ද්‍රිය පරෝපරියත් ඥානය. අපිට ඒක නැහැ. ඒක සියලු බුදුවරයන් වහන්සේලාට විතරයි. සද්දාසාධාරණ ඥාන. ඉන්ද්‍රිය පරෝපරියන්ත ඥාන, ආශයනුස ඥාන, යමක ප්‍රාතිහාර ඥාන, මහා කරුණා සමාපatti ඥාන සබ්බඤ්‍යත ඥාන අනාවරණ ඥාන. ඔය ඥාන අපට උපදවන්න බෑ. බුදුවරයන්ට විතරයි. අනිත් 67ම අපට උපදවන්න පුළුවන්. එහෙනම් අපි සිතේ ඒකාග්‍රතාවය තන්පත් බව ඇති කරගන්නට අපි කැමැති කමටහනක් ගන්නවා. ඒ කැමැති කමටහන් සමහර කෙනෙක් මෛත්‍රියට කැමතියි. මෛත්‍රී භාවනාව. මෛත්‍රිය තුළ සිත තියන්න කැමතියි. සමහර කෙනෙක් බුදු ගුණ තුල සිත තියන්න කැමතියි. සමහර කෙනෙක් ආනාපාන සති ආස්වාස ප්‍රාස්වාස තුල සිත තියන්න කැමතියි. සමහර කෙනෙක් කායගත සති තුල සිත තියන්න කැමතියි. සමහර කෙනෙක් මරණානුස්මති තුල සිත තියන්න කැමතියි. මේ ආදී වශයෙන් කමඨහන් තියෙන අනුස්සති 10ක්, අසුබ 10ක්, කසින 10ක්, බ්‍රහ්ම විහරණ 4ක්, චතුධාතු විවත්තාන ආහාරයේ පිළිකුල් සංඥා කියලා ඒ আদি වශයෙන් තියෙනවා. අරූපාවචර ධාන හතර আদি වශයෙන් සිත තැන්පත් කරන්න, සිත එකඟ කරන්න, සිත අරමුණේ වැඩි වෙලාවක් රඳවන්න. මේක අභ්‍යාසයක්. මේක පුහුණු කිරීමක්. මේක අවශ්‍යයි. යමෙකුට පුළුවන් හැබැයි ඒ සමතය උපකාර කරගෙන විදර්ශනාවට යන්නත් පුළුවන්. සමහර කෙනෙකුට සමතේ නැතුව කිලින්ම දිට්ඨි විසුද්ධියේදී සතර මහා ධාතු වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් නම් එතන ඉඳලා පටන් ගන්නත් පුළුවන්. සමතය ඇතුළු විදර්ශනාවට යන්නත් පුළුවන්. සමතේ නැතුව විදර්ශනාවට යන්නත් පුළුවන්. හැබැයි ඒක තම තමන් සංසාරේ පුරුදු කරලා තියෙන ආකාරයයි. ඒ තම තමන්ගේ මානසික මට්ටම අනුව. එහෙමනම් මේ සමතය තුලින් අපි බලමු කොහොමද මේ චිත්‍රයේ ඒකාග්‍රතාවයක් ඇති කරගන්නේ? තන්පත් බව, නොවිසිරෙන ස්වභාවය. එක අරමුණක වැඩි වෙලාවක් රඳවන්නේ කොහොමද? අර මම මුලින් කිව්වා Taman කැමැති කමටහනකට ගන්න සිත. හැබැයි මේ සිතගත් අපි උදාහරණයක් ගමු. අපි ගන්නවා ආනාපාන සතිය. සියලු බුදුරයන් වහන්සේලා අනුගමනය කරපු එකම කමඨහන බුදුෙන්ට බුදු වීම සඳහා එනගේ ආනාපාන සතිය තුල හුස්ම ඇතුල් වෙනකොට ඇතුල් වෙන බව. හොඳ සිහියෙන් යුක්තව දැනගන්න ඕනේ. බාහිර අරමුණු අයින් කරන්න. අතීතය අනාගතය අතහරින්න. කාලත්‍රය තුළ සිතේ ප්‍රවෘත්තියක් තියෙනවා. අතීත, වර්තමාන, අනාගත. මේකට තමයි කාලත්‍රය කියලා කියන්නේ. මේ කාලත්‍රය තුළ සිදුවෙන සිතේ ප්‍රවෘත්තියේ අපි වර්තමානයේ අතීත දෙක අතීත හා අනාගත දෙක අපි අයින් කරනවා. එතකොට ඉතුරු වෙන්නේ වර්තමානයේ. ඒතර වර්තමානයේ මෙහි මොහොතේ ශරීරය තුල සිදුවෙන ක්‍රියාවක් තියෙනවා. ඒක අපි පැය 24ෙම අපි දැනුවත්වත් ක්‍රියාත්මක වෙනවා, නොදැනුවත්වත් ක්‍රියාත්මක වෙනවා. නිින්ද ගියත් ක්‍රියාත්මක වෙනවා. මොකද්ද? ආස්වාස ප්‍රස්වාස. හුස්ම ඇතුල් වෙනවා, පිට වෙනවා. මේක ක්‍රියාවක්. ශරීරය තුල සිද්ධ වෙන ක්‍රියාවක්. එහෙනම් අපි අතීතයත් අතහැරලා අනාගතයත් අතහැරලා සියලු අරමුණු සිතින් අයින් කරනවා. ඒතර අතීතය අනාගතය අතහැරියම් සියලු අරමුණු සිතින් අයිනේ. ආයි නැවත යනවා නම් අතීතයේ අරමුණකට යන්න ඕනේ. එහෙම නැත්නම් අනාගතයේ අරමුණකට යන්න ඕනේ. නැත්නම් පංච නීවරණ. ඒ සමාධිය කඩන්නේ සමාධියට අවහිර කරන්නේ සමාධිය ඇති කරගන්න දෙන්නේ නැත්තේ නීවරණ. එහෙනම් අපි අවධානයෙන් ඉන්න ඕනේ නීවරණයක් ඇතුල් වෙලා අපි ගත්ත කමටහනට බාධා කරනවාද කියන එක. කාමයන් පිළිබඳව සිතවිල්ලක් ආවොත් සමාධිය කැඩෙනවා. ව්‍යාපාදයේ පිළිබඳව සිතවිල්ලක් ආවොත් සමාධිය කැඩෙනවා. අර අකර්මණ්‍ය බව, නිදිමත ගතිය, උත්සාහය උනන්දු නැතිකම ආවොත් සමාධිය කැඩෙනවා. සිත ශනේ වික්ෂිප්ත වුණොත් චිත්ත ඒකාග්‍රතාවය කැඩෙනවා. සැකයක් ආවොත් කැඩෙනවා. එහෙනම් මේ පස් දෙනාගෙන් කෙනෙක් මේකට එනවද කියලා හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. අපි එහෙම ටික වෙලාවක් පුරුදු කළාම අපේ සිතේ එක හොඳට අනුගත වෙනවා. සිතේ හොඳට තැන්පත් වෙනවා. යමක් හොඳට සිතට ඇතුල් කරන්න ඇතුල් කරන්න ඇතුල් කරන්න ඒක සිතේ හොඳට සනිටුහන් වෙනවා. සිතට හොඳට අනුගත වෙනවා. සිතේ හොඳට පිහිටනවා. එතකොට ඒ ආස්වාස ප්‍රාස්වාස ආරම්මණය තමයි කැමැති අරමුණක් ගන්න පුළුවන් මෛත්‍රියත් ඒ වගේ බුදු ගුණත් ඒ වගේ කායික සතියත් ඒ වගේ කැමැති එක අරගෙන අර අතීත අනාගත දෙක අතහැරලා නීවරණ වලින් ආරක්ෂා කරගෙන ඒක අපි පුහුණු කරනවා ඒ තුලම සිත තියන්න. බාහිරට යයි කමන්නේ අපව ගන්න. ආයිත් බාහිරට යයි අපව ගන්න. ආයිත් බාහිරට යයි ආයිත් ගන්න. එහෙම ගන්නකොට වෙන්නේ නැවත නැවත නැවත නැවත ගන්නකොට ආපහු නවතින සිතේ. එයාට යන්නේ නැහැ ආපහු. ඇයි යන්නේ නැති? පුරුදු දෙක වෙනස් වෙලා. මොකද්ද පුරුද්ද? පරණ පුරුද්ද තමයි සිත නානා අරමුණු කෙරෙහි විසිරීම. දැන් අපි අලුත් පුරුද්දක් පුරුදු කළා යාට. එක තැනක නවතින්න. ඒතොර එක තැනක නවතින එකට වැඩි කාලයක් දුන්නාම ඒ පුරුද්ද සිතේ හොඳට සනිටුහන් වෙනවා. පරණ පුරුද්ද සිතෙන් අයින් වෙනවා. ඒතොර අලුත් පුරුද්ද බලවත් වෙනකොට පරණ පුරුද්ද යට යනවා. එතකොට තමයි සිතේ සමාධිය ඇති වෙන්නේ චිත්ත ඒකාග්‍රතාවය සිත තැන්පත්. ඒතර ඒක කමඨාන. ඒතර ඒක ටික වෙලාවක් ඒ ආකාරයෙන් මම ඒක කමඨානක් ගන්නවා. කොහොම කියන්නේ කියොත් කමඨාන විතරයි කියන්නේ. ඉතින් ඒ කමඨාන තුල ඇතිවෙච්ච සියුම් චිත්ත ඒකාග්‍රතාවය අර බාහිරට ගියොත් ආයි ගන්න ආයි ගියොත් ආයි ගන්න ආයි ගියොත් ආයි ගන්න නැවත නැවත ගන්න ඊට පස්සේ නවතිනවා ඊට පස්සේ අපි වාඩි වෙලා ශරීරය කාන්තාපක්ෂය අර්ධ පරියන්කේ පුරුෂපක්ෂය බද්ධ පරියන්කේ වම් අත උඩින් දකුණු අත තියාගෙන මාපට ඇඟිලි දෙක එකට සම්බන්ධ වෙලා දැස් පියාගෙන ශරීරය කෙලින් තියාගෙන හිසත් කෙලින් තියාගෙන හොඳ වීරියක් ඕනේ වීරයක් නැතුව මේ කරන්න බෑ. මොකද ලෞතර බුදුරජාණන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් පාරමිතා පුරපු දස පාරමිතාවල තියෙන ප්‍රධාන පාරමිතා වීරිය පාරමිතා. මේක නැතුව මොකද කරන්න බෑ. වීරිය නැතුව. ඒතකොට වීරියෙන් යුක්තව බාහිරට අනේක නවත්තගෙන සිහියෙන් හොඳ සිහියෙන්. ඒකට කියනවා සති කියලා. ප ဋ ාණ කියන්නේ පිහිටුවා. ඒ කියන්නේ නැවැත්තුවා, පිහිටුවා. ඒතකොට මේ පිහිටවීම කරගෙන යනකොට ටික වෙලාවක් සිත ඒ තුල නවතිනවා. නැවතුණාට මේක බොහොම සියුම් සමාධියක්. ඊට පස්සේ අපි මේක තව දුරටත් ටිකක් දියුණු කරගන්න ඕනේ. අපි ආනාපාන සතිය නම් හැබැයි නැකිටලා හෝ සක්මණෙන් හෝ නිදාගෙන හෝ කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඉරියව් හතරෙන් ආනාපාන සති භාවනාව කරන්න පුළුවන් වාඩි වෙලාම ශරීරයත් කෙලින් තියාගෙන හිසත් කෙලින් තියාගෙන කෙරුවොත් විතරයි. නැගිටිනවා නම් වෙන කමටහනක් ගන්න පුළුවන්. කමටහන මාරු කළා කියලා ගැටලුවක් වෙන්නේ. අවශ්‍ය කරන්නේ ඒ 40ෙන්ම එක කමඨහනක් හැර අනිත් සියලුම කමඨහන් සමතේටයි තියෙන්නේ. එක කමඨහනක් තියෙනවා චතු ධාතු විවත්තාන කියලා. ඒ කියන්නේ සතර මහා ධාතු හැටියට මෙනෙහි කිරීම. එතන ඉඳලා තමයි විදර්ශනා ආරම්භ වෙන්නේ. නමුත් මේක බුදුරජාන් වහන්සේ සමතය තුළට ඇතුළත් කරලා තියෙනවා. අර සියොම් ඇතිවෙච්ච සමාධිය අපි ඊට පස්සේ මෛත්‍රිය හෝ බුදුගුණ හෝ එහෙම නැත්නම් කායගත සති හෝ මරණානුස්මති හෝ එයාදී යම් කමඨහනක් අරගෙන ඒ නිමිත්තෙම තියාගෙන නැගිටිනවා. අතීත අනාගත දෙක අතහැරලා. පංච නීවරණ ධර්මයන්ගෙන් ආරක්ෂා කරගෙන නැගිටිනවා. කිසි ගැටලුවක් නැහැ. හැබැයි අර කමඨහනේ හෙවත් කර්මස්ථානයේ සිට තියෙන්න ඕනේ. වෙන අරමුණ වලට යන්න දෙන්න. නැගිටලා ටික වෙලාවක් ඉඳගෙන ඒකම මෙනෙහි කරනවා. එතකොට අර වාඩි වෙලා ඉඳගෙන ලබාගත් සියුම් සමාධිය තවදුරට බලවත් ඊට පස්සේ Tamanට අපහසුාවක් දැනෙනවා හිටගෙන ඉන්න බෑ ගොඩක් වෙලා. සක්මන් කරනවා. සක්මන් කරනවා. හැබැයි සක්මන් කළත් අපේ අත් දෙක එක තැනක තියාගෙන දෙපා සෙල වුණාට අරමුණේ සෙල කර අරමුණට සෙල වෙන්න දෙන්න එපා. ඒ කියන්නේ ගත්ත අරමුණ මරණානුස්මති නම් බුදුගුණ නම් මෛත්‍රිය නම් කායගත සති නම් ඒ ගත්ත කමඨහන සෙල වෙන්න දෙන්නේ නැතුව ඒ කමඨහනේම සිත තියන්න. අර නීවරණයන්ගෙන් ආරක්ෂා කරගෙන ටිකක් සක්මන් කරන්න. එතකොට අර වාඩි වෙලා ඉඳගෙන මුලින් ඇති කරගත්ත සියුම් සමාධිය නැගිටලා තව ටිකක් වෙලා කරනකොට හැබැයි මේක හොඳට කරන්න ඕනේ දින කීපයක් හරි. ඒකට සමාධිය බලවත් වෙන ඊට පස්සේ අර සක්මණෙන් තවත් බලවත් වෙනවා. ආයි ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා Tamanට තවත් මේක මදි කියලා හිතෙනවා නම් මගේ සිත තාම වික්ෂිප්ත වෙනවා. මගේ සිත තාම විසිරෙනවා. කියලා හිතෙනවා නම් පළමුවෙන් මිනිත්තු 15ක් නැත්නම් පැය භාගයක් නත් ප්‍රශ්නයක් නැහැ වෙන් කරගන්න වෙන් කරගෙන එදිනෙදා කටයුතු සියල්ල සිදු කරන්න කිසිම ගැටලුවක් නැහැ එදිනෙදා කරන සියලුම කටයුතු මිදුලත්තු ගන්න මිදුලත්තු ගන්න, ගෙවල් පිරිසිදු කරන්න පිරිසිදු කරන්න, උයන්න පිහන්න, රෙදි සෝදන්න, අනිත් ඕනම දෙයක් කරන්න පුළුවන්. හැබැයි කරන ක්‍රියාව තුළ විතරක් සිත තියන්න ඕනේ. අපි ගොඩාක් දෙනා කරන්නේ ඒ කටයුතු කරන ගම වෙන වෙන දේවල් හිතනවා. එතකොට සිත වික්ෂිප්තයි. එතකොට සිත විසිරිලා. නෑ. අර කරන ක්‍රියාව තුළ විතරක් සිත තියන්න අර නීවරණයන් නොයන ආකාරයට සිත ආරක්ෂා කරගන්න ඕනේ. කල්පනාවෙන් ඉන්න තියෙන්නේ නීවරණේ නවද කියන එක විතරයි බලන්න තියෙන්නේ. එතකොට විනාඩි 15ක් හෝ විනාඩි 30ක් ඒ ආකාරයට චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගත්තාම සමාධිය හොඳට බලවත්. හොඳට බලවත් සමාධිය. වික්ෂිප්ත වෙන්නේ විසිරෙන්නේ. ඊට පස්සේ ආයි තවත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ මේ ශරීරය බෙදන්න වෙනවා. අධ්‍යාත්මයෙන් පටන් ගන්න. මේ ශරීරයේ තියෙනවා කොටස් 32ක්. මන් දිට්ඨි විසුද්ධියේ ඉඳලා මේක වඩාත්ම පැහැදිලි කරන අභිධර්ම ක්‍රමේනොත් අනිකුත් සූත්‍ර ක්‍රමේනොත්. නමුත් මේ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්න අවශ්‍ය නිසා ගැටිට මේක අභිධර්මයෙන් කියවට තේරෙන්නේ අපි සරලව ගන්නවා. නැවත් අහලා තියෙනවා කේසාලෝ මන්නකා දන්තා තචෝ මන්සං නහරු ආදි වශයෙන්. මම ඕක සිංහලෙන්ම කියනවා. එතකොට හොඳට තේරෙන්නේ. ඒ තමයි කෙස් ලොම් නිය දත් සම් මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු අක්මාව පෙනහල් පපුමස්ස හෘදය බොක්ක බඩවැල් පිත්තාස දිරෝප ආහාර නොදිරෝප ආහාර මොළ එහෙම 20ක් තියනවද තියෙනවා හායි තියෙනවා කෙල තියෙනවා සෙම තියෙනවා සොටු තියෙනවා කඳුළු දහඩිය ලේ සැරව පිත මේද තෙල් උරුණු තෙල් සඳ මිදුළු මුත්‍රා කියලා කොටස් 12ක් තියෙනවා මේක හොඳට පාඩම් කරගන්න ඕනේ එහෙම නැත්නම් පත්‍රිකාවක් තියෙනවා නම් පත්‍රිකාවේ ඔය ටික සටහන් කරගෙන ඉදිරියෙන් තියාගෙන මූලික අවස්ථාවේදී ඒ පත්‍රිකාව බලාගෙන මෙනෙහි කරුවට ගැටලුවක් වෙන්නේ නැහැ ටික වෙලාවක් යනකොට සිතේ හොඳට ඔක සනිටුහන් වෙනවා සිතේ හොඳට තැන්පත් වෙනවා සිත තුළට හොඳට අනුගත වෙනවා. ඊට පස්සේ පත්‍රිකාව අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ ඒක අයින් කරනවා. හැබැයි හොඳට යාකාරයෙන් මනසට අරගෙන සිතට අනුගත කරගෙන ඒකෙත් අපි බලනවා ඒක තියෙනවා ඒ සෑම කොටසකම තියෙන වර්ණයක් පාටක් තියෙනවා. කෙස්වල, ලොම්වල, නියවල, දත්, සම්, මස්, නහර මේ ඕනම දෙයක් ගත්තොත් ඒකේ වර්ණයක් තියෙනවා. නාසයට තියලා බැලුවොත් ගඳකුත් තියෙනවා. එතකොට වර්ණයක් තියෙනවා, ගන්ධයක් තියෙනවා. පීටි ස්ථාන තියෙනවා. ඒකේ සටහනක් තියෙනවා. පිළිකුලක් තියෙනවා. වර්ණ වශයෙන් මෙනෙහි කරනවා. ගන්ධ වශයෙන් මෙනෙහි කරනවා. පිහිටි ස්ථාන වශයෙන් මෙනෙහි කරනවා. සටහන් වශයෙන් මෙනෙහි කරනවා. පිළිකුල් වශයෙන් මෙනෙහි කරනවා. මෙනෙහි කරනවා කියන්නේ සිහි කරනවා. දැන් කෙස් අරගෙන බලනවා. වර්ණයක් තියෙනවා. ගන්ධයක් තියෙනවා. සටහනක් තියෙනවා. දිගයි. හීනි. ඒ සටහන. පිහිටි ස්ථානයක් තියෙනවා. හිසේ. පිළිකුලක් තියෙනවා. ඒ ආකාරයෙන් මෙනෙහි කරනකොටත් වැඩෙන්නේ චිත්ත ඒකාග්‍රතාවයක්. තාම විදර්ශනාවට ගියේ නැහැ. මොකද විදර්ශනාවට යන්න සුදුසු ආකාරයකට අපේ මනස හදාගන්න ඕනේ. උදාහරණයක් කිව්වොත් මහා විශාල ගහක් තියෙනවා. ඒ ගහ කපල බිම දාන්න අවශ්‍යයි. හැබැයි ඒක බ්ලේඩ් තලයකින් කරන්න බෑ. ඒකට අවශ්‍ය කරන සුදුසු ආයුධයක් හදාගන්න ඕනේ. එහෙනම් ditthi visuddhiye ඉඳලා තියෙන්නේ සංසාරෙන් ඈතර වෙන ස්වභාවය. ඒක ලෝකෝත්තර. මේ සීල විසුද්ධියත් චිත්ත විසුද්ධියත් ලෞකිකයි. ඒක ලෞකිකයි. ඒ නිසා අපි සිත අර ditthi විසුද්ධියේ ඉඳලා උපදවා ගන්න ප්‍රඥාවට උපකාර කරගන්න මේ සිතේ ඒකාග්‍රතාවය අවශ්‍යයි. සමහර ප්‍රඥාවන්ත කෙනෙකුට පෙර භවයේ හොඳට භාවනා කරලා විදර්ශනා භාවනා කරලා තියෙන කෙනෙකුට දිට්ඨි විසුද්ධියෙන් කෙලින්ම සතර මහා ධාතු හැටියට මෙනෙහි කළා එතනින් ඉදිරියට යන්න පුළුවන්. හැමෝටම යන්න බැහැ. හැමෝටම යන්න බැරි නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ සමතය තථාගතයන් වහන්සේගේ දහමට එකතු කළේ. නැත්තම් සමතය බුද්ධ දේශනාවක් නෙමෙයි. ඒ ආලාර කාලා මුද්ද කරාම පුත්තගාව තිබ්බ එකක් ඕක. හැබැයි එකතු කළා තථාගතයන් වහන්සේ. ඒ මේකෙන් ප්‍රයෝජනයක් තියෙනවා. ඒ හැමෝටම සංසාර පුරුද්දානුව එකපාර විදර්ශනා වඩන්න බැරි නිසා චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන විදර්ශනාවට යන්න අය ඉන්නවා. ඒ නිසා සමතය සමත විපස්සනා දෙක බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා. එහෙමනම් අපි ඒ සෑම කොටසක්ම වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, සටහන් වශයෙන්, පීඩ ස්ථාන වශයෙන්, පිළිකුල් වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. ඒ මෙනෙහි කරනකොටත් වැඩෙන්නේ චිත්ත ඒකාග්‍රතාවයක්. චිත්ත ඒකාග්‍රතාවයක්මයි වැඩෙන්නේ. හැබැයි ඒ පහම ඔය 32කින් තොර 160ක් වෙනවා. ඒතර ඔය 32 ඔය පස් ආකාරයෙන් මෙනෙහි කරනකොට හොඳ චිත්ත ඒකාග්‍රතාවයක් එනවා. ඒ විතරක් නෙමෙයි මේ රූපස්කන්ධය පිළිබඳව හොඳ මන අවබෝධිකුත් වෙනවා. තමන්ගේ ශරීරය පිළිබඳව මන අවබෝධයක් එනවා. ඇයි මන අවබෝධයක් අවශ්‍ය මේක වැරදි ආකාරයට අපි දාගෙන ඉන්නේ. මේක මම කියලා හදාගෙන ඉන්නවා. මගේ කියලා හදාගෙන ඉන්නවා. මට අයිති කියලා හදාගෙන ඉන්නවා. මගේ ආත්මය කියලා හදාගෙන ඉන්නවා. සියල්ල වැරදි. අන්නේ වැරදි දැක්මෙන් මිදින්න මිදෙන්න ඕනේ අපි. ඒ මිදෙන්න නම් මේ වගේ චිත්ත ඒකාග්‍රතාවයකින් ඒ ස්වභාවයන් සම්මර්ෂණය කරන්න යන්න ඕනේ. ඵලයෙන් ඇති වෙන්නේ සම්මර්ෂණ ඥානය. එහෙමනම් අපි එතකොට ලම් එකතරම් මෙනෙහි කරන වර්ණයක් තියෙනවා. ගන්ධයක් තියෙනවා. සටහනක් තියෙනවා. කෙස් වගේ දිග නැහැ. පීඩ ස්ථාන තියෙනවා. ශරීරේ පුරාම තියෙනවා. පීඩ ස්ථාන තියෙනවා. පිළිකුල්. ඇයි පිළිකුල් කියන්නේ? නිය අපි දන්නවා. පිළිකුල් වර්ණයක් තියෙනවා. නාසයට තියලා බැලුවොත් ගන්ධයක් තියෙනවා. පිහිටි ස්ථානයක් තියෙනවා. සටහනක් තියෙනවා. මාළුවෙක්ගේ කොරපොතු වගේ සටහනක් තියෙනවා. පිළිකුල් ස්වභාවයක් තියෙනවා. කොහොමද මේ පිළිකුල් ස්වභාවය තේරුම් ගන්නේ? අවබෝධ කරගන්න. ඒකට වර්ණය දැක ගන්න පුළුවන්. ගන්ධයක් දැනගන්න පුළුවන්. සටහනක් දැනගන්න පුළුවන්. පිහිටි ස්ථානයක් දැනගන්න පුළුවන්. නමුත් තාම අපට එක දෙයක් සිද්ධ වෙන්නේ මොකක්ද? පිළිකුල් බව අවබෝධ වෙන්නේ. ඒ නිසා ඕක පාට කරනවා. සාරිය දම් පාට නම් නියපොත්ත දම් පාටයි. සාරිය නිල් පාට නම් නියපොත්ත නිල් පාටයි. සාරිය රෝස පාට නම් නියපොත්ත රෝස පාටයි. ඇයි වර්ණ ගන්නන්නේ? ඕකේ ওই පිළිබඳව යථා අවබෝධය තමයි ඇති උන්නේ. ඇඟිල්ලේ තියෙනකොට ලස්සන නම් නියපොත්ත යම් වෑංචනයක තිබ්බත් ලස්සන වෙන්න ඕනේ. යම් තුවාලයක් වෙලා බෙහෙත් දැම්මා. හොදිමාළුවේ දන්න ගිහිල්ලා ඔක ගැලවිලා වැටුණා හොද්දට දන්නේ නැහැ. ඕක බෙදන්න තිබ්බා බෙල්තල මේසෙට ඕක ගන්නකොට ආවනිය පොත්ත හැන්දට. මොකද වෙන්නේ කියලා බලන්න. අර ඇතිලියම කානුවට හලනවා. ඔව්ද නැත්? ඔව්. එයි. හැබැයි ඇඟිල්ල තියෙනකොට පිළිකුලක් නැහැ. වෑංජනේ තියෙනකොට පිළිකුල. වැරදි දැක්ම. ඇඟිල්ල තියෙනකොට පිළිකුල් වෙන්න ඕනේ. අන්නේ ස්වභාවයේ සිතේ හොඳට සනිටුහන් වෙන්න ඕනේ. ඒ සනිටුහන් වෙනකම්ම මෙනෙහි කරන්න ඕනේ. ශරීරයේ ඕනම කොටසක් ගන්න. අරගෙන ඒ විදිහට පරීක්ෂා කළ බලන්න. ඔయిత වැඩිය ගොඩාක් අපිරිසිදු දේවල් අපේ ශරීරයේ තියෙනවා. කෙල ටිකක්, සෙම ටිකක්, සොටු ටිකක්, කඳුළු, දහඩිය, ලේ, සැරව ටිකක් දීසයක දාලා මේසකින් තිබ්බොත් මිනිස්සෙක් ගැටෙන්නේ නැහැ. ඇයි? හැබැයි මේවා අපේ ශරීරයේ අභ්‍යන්තරයේ තියාගෙන අපි බාහිරින් අලංකාර කරනවා, බාහිරින් පාට ගන්නනවා, බාහිරින් හැඩ කරනවා ලස්සනට තියාගන්න කියලා. නෑ. යථාර්ථය දකින්න. ඒකයි පිළිකුල් බව මෙනෙහි කරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. තමන්ගේ අධ්‍යාත්මය එහෙම නැත්නම් තමන්ගේ ශාරීරිය පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇති වුණොත් විතරයි එතනින් එහාට යන්න පුළුවන්. නැත්නම් යන්න බෑ. එයි. අපි යන්නේ තෘෂ්ණාව නැති කරගන්නට අවශ්‍ය කරන ගමනක්. ඒකේ අවසානයයි නිවන. 108 ආකාරයක් තියෙනවා තණ්හාවේ. 108 ආකාරයෙන් ශේෂයක්වත් චුට්ටක්වත් ඉතිරි නැතිව අවසන් එනිවන. එහෙනම් මේ ආකාරයට පරීක්ෂා කිරීම තුළ මොකද වෙන්නේ? පරීක්ෂා පරීක්ෂා කිරීම තුළ වෙන්නේ තෘෂ්ණාව දුර්වල වෙනවා. මේ ශරීරයට තියෙන ඇල්ම, ආසාව, කැමැත්ත, බැඳීම, චන්දරාගය දුර්වල වෙනවා. මේක මෙච්චර කාලයක් අපි කෙරුවේ නැහැ. කෙරුවා නම් මිට කලින් මේක කරගන්න ලැබුණා නම් මේ බෞද්ධ දර්ශනය මීට කලින්නුත් අපිට මුණ ගැහුණා. නමුත් අපි ඒක ප්‍රායෝගිකව අත්හදා බැලුවේ නැහැ. අපි මීට අතීත භවවල මේක ප්‍රායෝගිකව අත්හදා බලලා තියෙන ඔයත් යම් ආකාරයකට. ඒ නිසා තමයි අද මෙතනට ආවේ. ඒක තවදුරටත් පිරිසිදු කරගන්න. තවදුරටත් ඒ පිළිබඳව දැනගන්න. අවබෝධ කරගන්න. එහෙනම් අද ලබා ගන්න අවබෝධය මෙතන තියලා යන්න එපා. ගිලිහෙන්න දෙන්න එපා. මනසින් ඒක නැවත නැවත වර්ධනය කරගන්න. මේක ගැටලුවක් වෙන්නේ නැහැ. ප්‍රායෝගික ජීවිතයේදී එදිනෙදා වැඩ කටයුතු කරන ගමන් මේ සියල්ල කරන්න පුළුවන්. කරන්න පුළුවන්. එහෙම නැත්තම් Tamanට එහෙම අපහසුයි කියලා දැනෙනවා නම් පැය දෙකක් දවසෙන් පැය දෙකක් හෝ මේ සඳහා වෙන් කරගන්න. මොකද ලබාගත් මනුස්ස ජීවිතය ශ්‍රේෂ්ඨයි. මේ මනුස්ස ජීවිතය තුළ තමයි මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. බුදු කෙනෙක් බුදු වෙන්න එන්නේ manuss ලෝකෙට. පසේ බුදුවරයන් වහන්සේ නමක් දකින්න ලැබෙන්නේ manuss ලෝකේ. රහතන් වහන්සේ නමක් දකින්න ලැබෙන්නේ manuss ලෝකේ. අනාගාමි පුච්චලයෝ නම් සුද්ධාවස පහට ගියොත් එහෙදි හම්බෙන්න පුළුවන්. සක්‍රදාගාමි සෝවාන් අය දිව්‍ය ලෝකෙත් ඉන්නවා. manuss ලෝකෙත් ඉන්නවා. එහෙනම් අපි ප්‍රාර්ථනාවක් තියෙනවා අපි සියලු දෙනාගේම තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියක්. එක්ක රහත් වෙන්න එක්ක පසේ බුදු වෙන්න ඒක තම තමන්ගේ ඥාන ශක්තියෙන් අනුව තම තමන් ප්‍රාර්ථනා කරනවා බුද්ධත්වය එහෙනම් ඒ සඳහා සුදුසුම තැන මනුසාත්ම භවය මේ කාලයේ ඒකට බොහොමත්ම සුදුසුම කාලයයි මොකද අද බුද්ධ ධහම පිළිබඳව බෞද්ධ දර්ශනය පිළිබඳව එක ලොකු උනන්දුවක් තියෙනවා ලොකු සෙවීමක් තියෙනවා සෑම කෙනෙක්ම ගැඹුරින් හොයනවා ගැඹුරින් විවරණය කරන ස්වාමින් වහන්සේලා ඉන්නවා. පරියප්ති ප්‍රතිපatti ප්‍රතිවේද. පරියප්ති කිව්වේ තථාගත දහමට 84000ක් ධර්මස්කන්ධයට ප්‍රතිපatti පිළිවෙත. සීල සමාධි ප්‍රඥා ප්‍රතිවේද සෝවන් සක්‍රදාගාමි අනාගාමි අරිහත් එහෙනම් අපට මොකද්ද තියෙන්නේ පරියප්ති දහම අපට තියෙනවා ඒ 84000ක් ධර්මස්කන්ධය අපිට තියෙනවා. එහෙනම් අපිට තව දෙකක් ඕනේ. ඊගාවෙක ප්‍රතිපatti පිළිවෙත. ඒ පිළිවෙතේ හිටියොත් ප්‍රතිවේද අවබෝධ කරන්න පුළුවන්. යමෙක් කියනවා නම් මේ භවයේ බෑ කියලා ඒක එයාගේ මානසික මට්ටමේ තියෙන දුර්වලතාවයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ දුර්වලතාවයක් නෙමෙයි. ඒ තථාගත ධහමේ කිසිම තැනක් නැහැ ඉතාමත්ම ලස්සනට විවරණය කරලා තිනවා යමෙකුට මේ භවයේ අරිහත්ත්වයට යනවා නම් ඒ ක්‍රම යන්න. මේ විසුද්ධි මාර්ගයෙන් පැහැදිලි කරන්නේත් ඒකයි. සෑහෙන කාලයක් යයි සමහර විට වර්ෂය පුරාම යයි හොඳට අහන්න. ගාම්භීර ධර්මය මන් දිට්ඨි විසුද්ධියේ ඉඳලා ඒ ගැඹුරු ධර්මය පුළුවන් තරම් සරලව කියනවා. දැන් මේ කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය ඊට කලින් ඇති කරගන්න ඕනේ. බණහන්ටත් චිත්ත ඒකාග්‍රතාවයක් ඕනේ. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ ධර්මය අහපු නැති අය බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වාඩි වෙලා බණ ඇහුවා. ඒ ධර්ම දේශනාව අවසානයේ ඒ අයලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මය වහලා තිබ්බ දෙයක් වහුන් ඇරලා පෙන්නවා. යටිකුරු කළා තිබ්බ දෙයක් උඩුකුරු කළා පෙන්නවා. අන්ධකාරයේ හිටිය අයට තෙල් පහන් දැල්වලා දුන්නා. මම්මුලා වෙච්ච අයට පාර කිව්වා. ඒ වගේ ඊ타මත්ම ලස්සනට ඔබ වහන්සේ ධර්ම දේශනා කළා. ඔබ වහන්සේගේ ධහම නිවැරදි. එදා ඒ ප්‍රකාශය කළේ දැනගෙන විතරක් නෙමෙයි ධර්මයට කළා. මේ ධර්මය අදත් දැනගෙන විතරක් හරියන්නේ දැක ගන්න ඕනේ. ඒකයි මේකට දර්ශනය කියන්නේ. බුද්ධියෙන් දැකීම බෞද්ධ දර්ශනය. එහෙනම් මේක දැනගන්න විතරක් නෙමෙයි දැක ගන්න ඕනේ. දැකගන්නේ කොහෙන්ද? මනසේ. ලෝකේ දර්ශන දෙකයි. එකක් ඇහෙන් දකිනවා අනිත් එක මනසින් දකිනවා. වෙන දර්ශනයක් ලෝකේ නෑ. එහෙනම් එදා ඒ ඇත්තෝ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනේ මාව මහාන උපසම්පදා කරගන්න. ඇයි එහෙම කිව්වේ? චිත්ත ඒකාග්‍රතාවයෙන් බණ ඇහුවා. සිත එක තැනක තියාගෙන සිත තැන්පත් කරගෙන සිත විසිරෙන්න නොදී ඒ අරමුණේම ඉඳගෙන බණ ඇහුවා. ඒ දේශනාව අවසානයේ නැකිටලා ප්‍රකාශය කළා. ඒ ප්‍රකාශය කළේ ධර්මය අවබෝධ කරලා. අද ලෝකේ අනන්ත ප්‍රමාණ බණ කියනවා. බණ අහලා නැකිටලා යනවා. මොකද වෙලා තියෙන්නේ කියලා ඔයත් කල්පනා කරලා බලන්න. ඒ නිසා තමයි මේ සමාධිය ගැන කතා කරන්නේ. මේක අවශ්‍යයි. චිත්ත ඒකාග්‍රතාවයෙන් බණ ඇහුවොත් එක සූත්‍රයෙන් නිවන් දකින්න පුළුවන්. හැබැයි සිත එකඟ කරගෙන අහන්න ඕනේ. තන්පත්ව අහන්න ඕනේ. විසිරෙන්න නොදී අහන්න ඕනේ. ඒ අරමුණේම තියාගෙන අහන්න ඕනේ. එතකොට පිළිවෙලින් සෝවන් සක්‍රදාගාමි අනාගාමි අරියත් කියන සතර මාර්ගඵල මාර්ගඵල ලැබලම තමයි නැගිටින්නේ. එදා එහෙම වුණා. ඇයි අද එහෙම වෙන්නේ නැත්තේ? ඒකට හේතුවක් තියෙනවා. පිළිවෙත හරියටම නැහැ. එහෙනම් අර වර්ණ වශයෙන්, ගන්ධ වශයෙන්, සටහන් වශයෙන්, පීඩ ස්ථාන වශයෙන්, පිළිකුල් වශයෙන් ප්‍රායෝගික ජීවිතයේදී හොඳට මෙනෙහි කරන්න. සිහි කරන්න නැවත නැවත බලන්න. දත් අපි හිතනවා හරි ලස්සනයි කියලා. ලස්සනයි. මොකේ තියෙනකොට. hina වෙනකොට හරි ලස්සනයි. හැබැයි හොද්දේ තිබ්බොත් දතක්. බෑ. ඒක සාමෝලෙන් අයින් කරනවා. ඇයි? පිළිකුල්. මේ ශාරීරික අභ්‍යන්තරයේ තියෙන මොකද්ද කෙනෙක් මැරුණාට පස්සේ අරගෙන අල්මාරියක දාලා එහෙම නැත්නම් වීදුරු අල්මාරියක දාලා ප්‍රදර්ශනයට තියන්න පුළුවන් එකම දෙයක් මේ ශරීරය ඇතුලේ තියෙනවද? සත්‍යයන්ගේ කොටස් සෑම giderකම වගේ තියෙනවා. සත්‍යයන්ගේ විවිධ කොටස් දැන් අලියන්, කොටි, එයාදී වශයෙන් සත්තු ගත්තොත් ඒ සත්තුන්ගේ යම් යම් දේවල් නිවෙස්වල තියාගෙන මිනිස්යන්ගේ ශරීරයේ එක කොටසක් කවුද තියන් ඉන්නේ කියන්න බලන්න. තියාගෙන ඉන්නවද? තියාගන්නේ. ඒ විතරක් නෙමෙයි පාවිච්චි කරපු ඇඳත් එළියට දාලා පුච්චනවා. පාවිච්චි කරපු වස්ත්‍රත් නෑදපු එකක් ඇඳපු නැති එකක් තියෙනවා නම් කාට හරි දෙනවා. ඇඳපු එකක් තියෙනවා නම් ඒවත් ගිනි තියලා පුච්චනවා. ඇයි පිළිකුල. එහෙනම් ඇයි පිළිකුල තමන්ගේ ශාරීරිය තුලින් දකින්නේ නැත්තේ? මේක තමයි අවබෝධය. ඒ තුල චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අනුන් ගැන හොයන්න එපා. ඉස්සෙල්ලා තමන් ගැන හොයන්න. තමන්ගේ පංචස්කන්ධය විවරණය කරන්න, විවෘත කරන්න. විවෘත කළ බලන්න. කෙස් ටික පැත්තකින් තියන්න. ලොම් ටික පැත්තකින් තියන්න. නිය දත් සම්මස්නහර 32ම ගොඩවල් 32ක් හදාගන්න. හදාගෙන ඔය ආකාරයෙන් එකින් එක එකින් එක අරගෙන හොඳට ලං කරලා බලන්න. මනසින් බලන්නේ ලං කරලා බලන්න. එතකොට අවබෝධයක් එනවා. මොකද්ද මේක තියෙන්නේ කියලා. ගත යුතු දෙයක් තියෙනවද කියන එක අවබෝධ වෙනවා. ඒ තුළම චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. සමාධියක් ඇති වෙනවා. ඒ සමාධියේ අග්‍රඵලය තමයි ධ්‍යාන කියලා කියන්නේ. ධ්‍යානයක් උපදවාගෙන විදර්ශනාව ආරම්භ කරන්නත් පුළුවන්. දිට්ඨි විසුද්ධියට යන්නත් පුළුවන්. එහෙම නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. අර යම් බලවත් සමාධියක් තියෙනවනම් ඒකත් ප්‍රමාණවත් වෙනවා. එහෙම නැත්නම් ධ්‍යානෙකුත් ඕනනම් උපදවා ගන්න පුළුවන්. එහෙනම් ධ්‍යානයක් උපදවන්න හැටි කියනවා. ධ්‍යාන කියන්නේ ධ්‍යාන කියන්නේ අරමුණ හොඳට ලං කරලා බලනවා. ඒකට තමයි ධ්‍යාන කියන්නේ. ඒතර එයින් රූපාවචර ධ්‍යාන, අරූපාවචර ධ්‍යාන කියලා තියෙනවා. රූපාවචර ධ්‍යාන පහක් තියෙනවා. අරූපාවචර ධ්‍යාන හතරක් තියෙනවා. මේ ධ්‍යාන උපදවා ගන්න කැමති නම් මේකට ගොඩාක් පහසු ක්‍රමයක් තියෙනවා. හැබැයි ආනාපාන සතිය පුළුවන්, මෛත්‍රියනොත් පුළුවන්, කායගත සතියෙන් පුළුවන්, ඔය කමඨාන් කායගත සතියෙන් නම් පුළුවන් ප්‍රථම ධ්‍යානෙ විතරයි. මේකට හොඳම ක්‍රමයක් තියෙනවා ඒකට කියනවා කසින කියලා. දැන් කසින ඔයත් මම හිතන්නේ දැකලා තියෙනවා කියලා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, නීල, පීත, ලෝහිත, ඕදාත, ආලෝක, ආකාශ. 10ක් තියෙනවා කසින 10ක්. මේ කසිනකින් හරි පහසුයි කසිනකින් හරි පහසුයි ධානයක් උපදවා ගන්න. මම මේ පිළිබඳව දේශනා කරනවා. පටවිකසනය. පටවි කියන්නේ තද ගතියට. ගුරු පාට පොළව පෘථිවි. දැන් පොළව ගුරු පාටයි. මේක අපිට හදාගන්න පුළුවන් නිවසේ. අඩි රූලක් අරගෙන මෙහෙම කෙලින් අතට තියලා උඩින් මාක් කරලා යටින් මාක් කරන්න. ආයි හරහට තියලා මේ පැත්තෙන් මේ පැත්තෙන් මාක් කරලා කවයක් ඇඳ ගන්න. ඇඳ ගන්න කවයක්. කවය බිත්තිය ගන්න. අඩි 3ක් විතර පිටිපස්සෙන් වාඩි වෙලා අර මම මුලින් සඳහන් කර ආකාරයට අතීතය අනාගතය අතහරින්න. සියලු අරමුණු සිතෙන් අතහරින්න. නීවරණයන්ගෙන් රැක ගන්න. අර කවේ අර කවේ ඇතුලේ තියෙන ගුරු පාට එක දිහා හොඳට බලාගෙන ඉන්න. S2 කරලා හොඳට ලං වෙලා හොඳට බලාගෙන ඉන්න. ටික වෙලාවක් බලාගෙන ඉන්නකොට ওই ස්වභාවයේ සිතේ හොඳට අනුගත වෙනවා. සිතේ හොඳට සනිටුහන් වෙනවා. සිතට හොඳට ඇතුළත් වෙනවා. ඊට පස්සේ පැත්තකට ගිහිල්ලා වාඩි වෙලා දැස පියාගන්න. අර රවුම හොඳට පේනවා. ආයේ නිමිත්ත අවශ්‍ය වෙන්නේ. ඒකයි අවශ්‍ය වෙන්නේ. එයි. ඒක සිතේ සනිටුහන් වෙලා ඉවරයි. සිතට අනුගත වෙලා ඉවරයි. සිතේ පිහිටලා ඉවරයි. සිතට යමක් හරියට අනුගත වුණා නම් සිතට යමක් හරියට පිහිටියා නම් සිතේ ඒකයි වෙනස් වෙන්නේ. ඊට පස්සේ පැත්තකට ගිහිල්ලා දැස පියාගන්න ලස්සනට පේනවා ඒක. එතකොට අර බාහිර අරමුණු අයින් කරනවා. නීවරණ වලින් ආරක්ෂා කරනවා. නැවත නැවත නැවත නැවත ඒකම මෙනෙහි කරනවා. සිතට ගන්න. ටික වේකට කියනවා පරිකර්ම නිමිත්ත කියන. ඊට පස්සේ කියනවා ඒ ගත්ත නිමිත්ත පරිකර්ම නිමිත්ත. ඊට පස්සේ කියනවා උග්ඝහ නිමිත්ත කියලා. ඒ බලවත් වෙච්ච තන්පත් බවට උග්ඝහ නිමිත්ත කියලා කියනවා. ඊට පස්සේ දැන් මේක හොඳට බලවත්. පුංචි ආලෝකයක් පෙනේ. ඒ ආලෝකය දම් පාට වෙයි සමහර විට. සමහර වෙලට ආ නිල් පාට වෙයි, රෝස පාට වෙයි, සුදු පාට වෙයි, රිදීපටක් වගේ පෙනේ, වලාකුලක් වගේ පෙනේ, දේදුන්නක් වගේ පෙනේ. නානත් කාය නානත් සංඥා. එක එක කායට එක එක සංඥා. යමෙකුට ඒ ආකාරයෙන් යම් ආලෝකයක් පහළ වෙයි, හැබැයි කලා මැදිරිලියක් වගේ. ඉස්සෙල්ලා. ඊට පස්සේ අපි ඒක තව දුරටත් ඒ තුලම සිත තියාගෙන ඉඳලා අපි සිතින් සිතනවා මේක ටිකක් විශාල වෙන්න කියලා. ක්‍රමයෙන් විශාල වෙනවා. ඒක අඟල් දෙකක් තුනක් වගේ විශාල වෙනවා. ඒ වෙලාව ධ්‍යාන උපදවන්න පුළුවන්. හැබැයි අවස්ථාවේ හොඳට දැනගන්න චෛතසික පහක් යෙදෙනවා. විතර්ක. විතර්ක කියන්නේ කල්පනා කරන. විචාර. කල්පනා කරන මේක මොකද්ද මේ ආපු ආලෝකේ? කල්පනා කරන විතර්ක. විචාර. හොඳට හොයලා බලන මොකද්ද මේ ආපු ප්‍රීති ලොකු සතුටක් ඇති වෙනවා. විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ශරීරයට දැනෙන ලොකු සුවයක්. ඇයි? නීවරණ බැහැර වෙච්ච බව. නීවරණ බැහැර වෙලා අර ආලෝකයේ තුල හොඳට සිත නැවතිලා තියෙන. බලන්න විඳලා මොනතරම් සුවයක් තියනවද කියලා. හැබැයි తాවකාලිකයි මේ ධ්‍යාන මම වර්ණනා කරන්නේ මේ ධ්‍යානයක් කියන්නේ අපිට මේක ඉදිරියේදී ප්‍රයෝජනවත් වෙන නිසා. ධ්‍යාන පාදක කරගෙන විදර්ශනාවට යන්න පුළුවන් නිසා තමයි ධ්‍යානය විස්තර කරන්නේ. ධ්‍යාන බුදුරජාන් වහන්සේ ධ්‍යාන උපදවා ගත්තත් ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා. හැබැයි මේවා ලෞකිකයි මේක නිවන නෙමෙයි. නිවන තියෙන තව ගොඩක් දුර. එහෙනම් ඊට පස්සේ Tamanට පේනවා දැන් Tamanගේ සිත තුළ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගත හොඳට සිත නැවතිලා තියෙන. ඒ තමයි ප්‍රථම ධානය. අන්න යම් කිසි කෙනෙක් ඒ ප්‍රථම ධානයෙන් සෑහීමකටපත් වෙලා ඊට පස්සේ විදර්ශනාවට යන්න පුළුවන්. එහෙම නැත්නම් එතනින් එහාට තියෙන ဒုတိ ය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන, පංචම ධාන. ඊට පස්සේ විතර්කය අයින් වෙනවා, විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත දෙවෙනි. ඒ සිත් අයින් වෙන බව තමයි පේනවා. හොඳට පේනවා. තේරෙනවා. සිත ගැන අවධානයෙන් ඉන්නේ හොඳට. තමන්ට පේනවා, වැහෙටෙනවා හොඳට. තමන් ඉන්නේ පළවෙනි ධානයේද, දෙවෙනි ධානයේද? ඒ ආදී වශයෙන්. ඒතර ඒ ආකාරයට ධානය උපදවලා තියාගන්න ඒක පිරිහෙන්න එපා. ඒක නැවත නැවත නැවත නැවත බලවත් කරගන්න ඉදිරියේදී ප්‍රයෝජනවත් වෙනවා. තේරෙනවද? ඉතින් අදට નિયમિત ධර්ම දේශනාව අවසන් කරනවා. ඉතින් ධර්ම දේශනාව දිගටම අහන්න. තේරෙනාද? ඉතින් කාල වේලාව අවසන් කියලා දැනුම් දීමක් කරා. ඉතින් දැන් පැහැදිලිද කියපේක? මේකෙ වෙච්ච චිත්ත විසුද්ධිය අපි එතනින් එහාට කියනවා දික්ක විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි, හා ඥාන දර්ශන විසුද්ධි කියන. මේ සප්ත විසුද්ධීන් එකින් එක එකින් එක එකින් එක ඉතාමත්ම සරලව, පුළුවන් තරම් සරලව ගැඹුරු විදහම අභිධර්ම ක්‍රමේනොත් සූත්‍ර ක්‍රමේනොත් අරගෙන දේශනා කරනවා දිගටම අහන්න හොඳට අහන්න. ඒක බැරි වුණොත් ඒක රිවයින් කරලා බලන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ ආදී වශයෙන් බලන්න අහන්න ප්‍රයෝජනවත් වෙයි. මේ භවයේ යම් Taman කැමති නම් චුලසෝතාපන්න වෙන්න සෝවාන් වෙන්න පුළුවන්. හැබැයි ඒක තියෙන තම Tamanගේ උත්සාහය මත, තම Tamanගේ වීරිය මත සමවායාම වීරිය වෙරවඩන්ට, මහන්සි ගන්නට, උනන්දු වෙන්න, ඒ සඳහා කැප වෙන්න, අදිෂ්ඨානයක් ඇති කර ගන්න. ඒ අදිෂ්ඨානය අද ඇති කරගෙන නැගිටින්න. පුළුවන්. අපි පැහැදිලිවම දන්නවා පුළුවන් කියන කාරණේ අපි බය නැතුව කියනවා. තේරෙනවද? ඒක නිසා එහෙනම් ධර්ම දේශනාව අවසන් කරනවා. අදට නියමිත ධර්ම දේශනාව අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සෑම දිනාටම තෙරුවන් සරණයි